හොඳයි. එහෙමනම් අපි දැන් සීල සමාධි කියන අවස්ථා දෙක සකස් කරගත්තා. සීලයයි සමාධියයි තමා භාවනාවේ පූර්වක්‍ෘත්‍ය. අපි කරන භාවනාව මොකද්ද? ප්‍රඥා සංවර්ධනයක ප්‍රතිපදාවේ ගමන් කරන එක. අපේ භාවනාව ඒක තමයි. භාවනාව කියන්නේ වඩවා ගන්නවා කියන එකයි. ඕන දෙයක් භාවනා කරන්න පුළුවන්. රාග භාවනා, දෝෂ භාවනා, මෝඩ භාවනා කරන්න පුළුවන්. තේරුණේ? අපි කරන්නේ ප්‍රඥා භාවනාව, කරුණා භාවනාව, මෛත්‍රී භාවනාව, සද්ධා භාවනාව, පඤ්ඤා භාවනාව, ඒව තමයි භාවනා කියන්නේ. ඒ ඔක්කොම යන්නේ ප්‍රතිපත්ති පූජාවට යන්නේ. ඔක්කොම ප්‍රතිපත්ති පූජාවට. ප්‍රතිපත්ති පූජාවක పూర్ව කෘත්‍යය ආමිෂ පූජාවක් වෙන්න බෑ. තේරුණා නේද? ප්‍රතිපත්ති පූජාවක්ම වෙන්න ඕනේ. මං ආමිෂ පූජා එපා කියනව නෙමෙයි. මේකේ పూర్ව කෘත්‍යයේ ප්‍රතිපත්ති පූජාවක් වෙන්න ඕනේ. එහෙමනම් ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාවේ පූර්වක්‍ෘත්‍යය තමයි සීලයයි සමාධියයි. සීලයයි සමාධියයි දෙකම ඇති වෙන්නේ ප්‍රතිපත්ති වලට ඇති වෙන්නේ ප්‍රතිපත්ති පූජාවට. ඒතකොට අපි විසුද්ධ සීලයක් ඇති කරගත්තා, විසුද්ධ චිත්තයක් ඇති කරගත්තා. දැන් ඊළඟට විසුද්ධ ධිට්ඨියක් ඇති කර ගැනීම සඳහා තමයි අපි ඉදිරියට යන්නේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි. ධිට්ඨි විසුද්ධිය කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න එක. සම්මා දිට්ඨිය කියන්නේ හරි දැකීම කියන එකයි. හරි දැකීම. නිවැරදි දැකීම කියලා කියනවා. ඒ සඳහා අපි මේ පංච නීවරණ යට කරගෙන ඊළඟට සක්කාය දිට්ඨිය නැති කරගෙන සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ. ඒ සඳහා ලෝකයේ යථාර්ථය දකින්න ඕනේ. ලෝක විදු කියලා කියන්නේ ආන් ඒකයි. ලෝක විදු. ලෝක විදු කියන්නේ ලෝකය ගැන අවබෝධ කරගන්නවා. එතකොට මෙතනින් අපි කරන්නේ මොකද්ද? බුදු ගුණ භාවනා කරන එක. බුදු ගුණ භාවනාව කියලා කියන්නේ බුද්ධානුස්සතිය නෙමෙයි. බුද්ධානුස්සතිය කියන්නේ බුදු ගුණ මෙනෙහි කරනවා. ඒක හොඳා. අපි ඉස්සල්ලාම කළේ ඒකනේ. බුදු ගුණ මෙනෙහි කරනවා. කොච්චර බුදු ගුණ මෙනෙහි කළත් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ඒකත් කියන්න එපාය. ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ප්‍රඥාව ලබා ගන්න බුදුහාමුදුරුව ප්‍රතිපදාවක් දේශනා කරලා තියෙනවා. මොකද්ද? පඤ්ඤා කාමේන ගහපති අරිය ශාවකේන පඤ්ඤා සංවත්තනිකා පටිපදා පටිපද්දිතබ්බා. ප්‍රඥාව සමති ආර්ය ශ්‍රාවකයා විසින් ප්‍රඥාව ලබා ගැනීම ප්‍රතිපදාවෙන් යෙදිය යුතුයි. මොකද්ද මේ ප්‍රතිපදාව? සප්පුරිස සංසේවය. ධර්ම ශ්‍රවණය. යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම පටිපත්ති. ඉමේකෝ භික්කවේ චත්තාරෝ ධම්මා භාවිතා බහුලීගතා මහා පඤ්ඤතාය සංවත්තන්ති. ඔන්න ප්‍රඥාව ලැබෙන ප්‍රතිපදාව. සත්පුරුෂයෙක් හොයාගෙන යනවා. සත්පුරුෂයෙක් කියන්නේ ආර්ය පුද්ගලයෙක්. අඳුම ගානේ සෝතාපන්න පුද්ගලයෙක්වත් වෙන්න ඕනේ. එතනින් තමයි ස්වාක්කාත ධර්මයක් අහන්න පුළුවන්. ස්වාක්කාත කියන්නේ මනාකොට දේශනා කරනවා කියන එකයි. දැනගෙන දේශනා කරනවා කියන එක. ඒතකොට ධර්මයේ දැනගන්න යන්තම් හරි ධර්මයේ දැනගෙන තියෙන සෝතාපන්න පුද්ගලයා. අනික් අය ඊට වඩා උසස් සකදාගාමි අනාගාමි අරිහත් සම්බුදු පියාණන් වහන්සේ තමයි උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වෙන ධර්මයේ 100% නෙමෙයි තාම ස්වාක්කාර ධර්මයක්. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වෙන ධර්මයේ දැනගෙන දැකගෙන දේශනා කරන තාම උතුමන් ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ. හැබැයි රහතන් වහන්සේ දේශනා කරන ධර්මය ස්වාක්කාරයි. තේරුණානේ ඒ දැනගෙන දැකගෙන දේශනා කරන්නේ. අනාගාමී උත්තමයේ දේශනා කරනවා නම් ඒක ස්වාක්කාතයි. සකදාගාමී උත්තමයන් දේශනා කරන ධර්මයක් ස්වාක්කාතයි. සෝතාපන්න උත්තමයෝ දේශනා කරන ධර්මයක් තරමක් හෝ ස්වාක්කාතයි. ඒ මෙහා කිසිම කෙනෙකුට ස්වාක්කාත ධර්මයක් දේශනා කරන්න බෑ. සෝවාන් මාර්ගස්ථ පුද්ගලයෙකුටවත් ස්වාක්කාත ධර්මයක් දේශනා කරන්න බෑ. ප්‍රත්‍යඥයන් ගැන කවර කතාවද? ඒගොල්ලෝ ඉගෙනගෙන අහගෙන දේශනා කරන්නේ දැනගෙන නෙමෙයි. ලෝකේ දුකයි ලු. කරයි. ලෝකේ දුකයි ලු. ඔය තියෙන්නේ මහා දුක්ඛස්කන්ධ මහා දුක්ඛස්කන්ධ සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ අන්න ඒකේ තියෙන්නේ. ලෝකේ දුකයි ලු. කොහෙද තියෙන්නේ? අහවල් පොතේ තියෙන්නේ. දන්නවද? මේ අපි දන්නේ නැහැ අපි ඉගෙනගෙන තියෙනවා. ලෝකේ දුකයි කියලා. <laughs> ලෝකේ දුකයි කියලා ඉගෙනගෙන තියෙනවා අහගෙන තියෙනවා ඒක නෑ දුකයි ලෝ කියලා කියන්නේ ආර්ය පුද්ගලයේ කවදාවත් ලෝකේ දුකයි ලෝ කියන්නේ නෑ ඔකේ දුකයි ලෝකේ දුකයි දන්නවද දන්නවා කොහොමද දැනගත්තේ පච්චත්තම් තමාතුලින් දැනගත්තේ පච්චත්තම් පච්චත්තම් පොත්තස්ෙන් නෙමෙයි ඈ පච්චත්තම් තමාතුලින් දැනගත්තේ තේරුණේ එතකොට ස්වාක්කාත ධර්මයක් දේශනා කරන තැනකට අපි යන්න ඕනේ. සප්පුරේ සංසේවය කියන්නේ යන්නේ ඒකයි. ධර්ම ශ්‍රවණය කරනවා ගිහිල්ලා ඊට පස්සේ අසා ගන්නවා, දරා ගන්නවා. හැබැයි පිළිගන්න එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. එහෙනම් මොකද කරන්නේ? සිතනවා විමසනවා. සිතා විමසා බලන්න මොකද කරන්න ඕනේ? පිළිගන්නද දැනගන්නද? දැනගන්න පිළිගන්න එපා ඒත් පිළිගන්න එපා පිළිගැනීම කියන්නේ විශ්වාස මාත්‍රයක් බුදුදහම එහෙම එකක් නෙමෙයි බුදුදහම කියන්නේ ප්‍රඥා ශාසනය දැනගැනීමක් මෙතන තියෙන්නේ ඉතින් ආන් මේක තමයි බුදුගුණ භාවනාව කියන්නේ මොකයි කිසියම් බුදුගුණයක් අපි ඇති කරගන්න මේ ප්‍රතිපදාවේ යෙදෙනවා අපි ඇති කරගන්න ඕනේ මොන බුදු ගුණයේද? බුද්ධ කියන ගුණය. සත්‍ය අවබෝධය. අනවබෝධය තමයි අවිද්‍යාව කියන්නේ. අනවබෝධය නිසා තමයි අපි මේ දුක් විඳින්නේ. යලිත් යලිත් යලිත් යලිත් අපි උපදිනවා. මැරෙනවා. ආයෙ උපදිනවා. ජරාවටපත් වෙනවා, දිරනවා. ඈ මේක තමයි දුක කියන්නේ. මක් නිසාද? අනවබෝධය නිසා. අවිද්‍යාව නිසා. එතකොට මේ ධර්මය අවබෝධ කරගන්න පටිච්ච සමුප්පාද න්‍යායට අපි දාලා බලන්න ඕනේ. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. පටිච්ච සමුප්පාදයේ දකින්න කෙනා ඇත්ත දකිනවා. පටිච්ච සමුප්පාදයේ දකින්නකොට ඉස්සරලාම දකින්නේ මොකද්ද? ඵලය දකින්නේ. ඵලය. බුදුහාමුදුර අපිට ඉස්සරලාම පෙන්වන්නේ ඵලය. මොකද්ද? දුකයි. දුක තියෙන්නේ කොතනද මෙතන ජීවිත <coughs> පැවැත්ම තුළ. මේ තියෙන්නේ මේ කැහැ කැහැ ඉන්නේ මේක ඵලයක් තමයි. ඔය තියෙන්නේ ඵල තමයි ඉතින්. දකින්න ඕන. ඈ මොන ඵලද? අසත් ධර්ම මාර්ග ඵල. අසත් ධර්ම මාර්ග ඵල. මේ තියෙන්නේ ජීවිත පැවැත්ම. ඕක තමයි අපි ලබලා තියෙන ඵලය. ඕකදී ඕක පිළිබඳව අවබෝධ කරගන්න. දුක්ඛේ ඥානං කියන්නේ ආ මේකයි. මේ මේ ජීවිත පැවැත්ම ගැන අවබෝධ කරගන්න. ජීවිත පැවැත්ම දුකයි. මේ ජීවිත පැවැත්ම ගැන අවබෝධ කරගන්න කියලා දුක්ඛේ ඥානං. ඊළඟ දුක්ඛ සමුදය ඥානං. ඔය ජීවිත පැවැත්ම ලැබුණේ මක් නිසාද කියලා ඊළඟට දකින්න කිව්වා. එතකොට මේ දුක මේ ජීවිත පැවැත්ම තමයි ඵලය. හේතුව මොකද? තණ්හාව. තණ්හාව නිසා තමයි අපි නැවත නැවත භවයට එන්නේ නේද? ඒක තමයි. තණ්හාවට හේතුව මොකද්ද කියලා බලන්න කිව්වා. තණ්හාවට හේතුව අනවබෝධය හේවත් අවිද්‍යාව. අවිද්‍යාව. ආන් එතන තමයි අසත් ධර්ම මාර්ගයේ පටන් ගන්නෙ. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන මේ තියෙන්නේ ඔන්න සලආයතන මේ දුකේ නිර්මිතය තියෙන්නේ දුක නිර්මාණය වෙච්ච තැන අවිද්‍යාව නිසා සංකාර වුණා. සංකාර නිසා විඥානය හටගත්තා. ඊට පස්සේ නාම රූප සලආයතන මේ තියෙන්නේ. සත්‍යයගේ නිර්මිතිය ඔය තියෙන්නේ. ඊට පස්සේ සලආයතන පත්‍ය පස්සෝන්න ඉතින් පස්ස කරනවා. ඈ රූප, ශබ්ද, ගන්ධ, රස ඔවා පස්ස කරනවා. සලආයතන තියෙන නිසා. පස්සපච්චය වේදනා. අන්න ඊට පස්සේ වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව නිට්ටයයි කියලා දකිනකොට ඇලෙනවා ගැටෙනවා. තණ්හාවට ගැවේජන පත්‍යා තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. අන්න ගියා දැඩි වුණා උපාදාන තණ්හාව. උපාදාන පත්‍ය භව. අන්න උපාදාන නිසා කාම භව, රූප භව, අරූප භව ලබනවා. භව පත්‍ය ජාති. ඒ භවය නිසා තමයි මේ මේක ලැබිලා තියෙන්නේ. ඵලෙ මේ තියෙන්නේ. ජාතිය. ආම් බලන්නකො පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ඇත්ත දකින්න හැටි නේද? මේ දුක්ඛේ ඥානං මේක දුකයි ඒක දැනගන්න කිව්වා. මොකද්ද මේ කියන්නේ ජීවිත පැවැත්ම. තේරුණේ? ඒතකොට මේ ජීවිත පැවැත්මෙන් අපිට ඉස්සල්ලාම අරමුණු වෙන්නේ මොකද්ද? කය. ඉස්සල්ලාම අරමුණු වෙන්නේ කය. දැන් අපි කය නිසා විඳින දුක් දැක්ක නේද? කය නිසා විඳින දුක් දැක්කා. මම පෙන්නුවේ සද්දා භාවනාවේ ඉඳගත්ත් දුකයි, හිටගත්ත් දුකයි, නිදාගත්ත් දුකයි, ඈ ඇවිද්දත් දුකයි, කෑවත් දුකයි, නොකෑවත් දුකයි ඔක්කොම මම පෙන්වන්නේ. ඉතින් කය නිසා විඳින දුක් දැක්කේ. බලන්න පුළුවන් නේද? කය නිසා විඳින දුක් දැක් දකින්න පුළුවන් නේද? ආන් මේක තමයි කායානුපස්සනාව දකින්නවා කියලා කියන්නේ ඔන්නෝකයි. කය අනුව ඇත්ත දකින්න පුළුවන්. කාය අනුපස්සනා. කයට අනුව පස්සනා කියන සත්‍යය දකින්න. මොකක්ද සත්‍යය? දුක. ඊළඟට අපි හොයාගෙන යන්න ඕන මේක කොච්චර දුකක් වුණත් කමන්නේ මේ කය හොඳ එකක් නම් මේක වටිනා දෙයක් නම් පිරිසිදු දෙයක් නම් රත්තරන් නම් තියෙන්නේ මේක ඇතුලේ කොච්චර දුක් විඳක් කමන්නේ නේද රත්තරන් නෙමෙයි නේද කවුරුත් රත්තරන් පිට කරන්නේ නේද ඒ වුණාට සමහරු රත්තරන් අම්මේ රත්තරන් තාත්තේ රත්තරන් අයියේ රත්තරන් මල්ලියේ කිය කියා දිනනවා පුළුවන් නම් මට රත්තරන් මල්ලි කෙනෙක් වෙලා දෙන්න ඕක. කෑලි කෑලි කපලා විකුණ ගන්න. ඈ කෑලි නොකැපුවක් කවන්නේ නැහැ. ඒකට පිට කරන දේවත් හරි විකුණ ගන්න බැරිය. ආ කෑලි කපන්නේ නැහැ. පිට කරන්නේ රත්තරන් නෑ නේද? මම විකුණ ගන්නම්කෝ. ඉතින් රත්තරන් අයියේ රත්තරන් මල්ලියේ රත්තරන් තාත්තේ අම්මේ කී කියා ඉතින් විකාර කර කර ඉන්නවා ඒව කොහෙද මේ අපිට ඒව හම්බෙන්නේ අපි එක්කලා තේරුණා නේද බුද්ධිමත් අයියේ බුද්ධිමත් අක්කේ බුද්ධිමත් මල්ලියේ බුද්ධිමත් නංගියේ බුද්ධිමත් තාත්තේ බුද්ධිමත් අම්මේ රත්තරන් වලට වඩා හොඳා නේද බුද්ධිමත් බව හොඳයි නේද එහෙම අම්මලා තාත්තලා හොයන්න පුළුවන් නේද බුද්ධිමත් අම්මලා තාත්තලා හිගියාගේ නේද බුද්ධිමත් අක්කලා නංගිලා හොයන්නත් පුළුවන්ද පුළුවන්ද බුද්ධිමත් සහෝදර මේ අයියලා හොයන්නත් පුළුවන් නේද ඒක තමයි වඩා හොඳ රත්තරන්ද බුද්ධිමත් බව එහෙනම් රත්තරන් අම්මේ කියන එක වැරදි නේද? රත්තරන් ලොකුවට හිතාගෙන ඉන්න කට්ටිය එහෙම කියන්නේ අම්මාට නම් රත්තරන් වටින්නේ නැහැ. මඤ්ඤෝ කාලේ අතරන් වටින්නේ නැහැ ඔක. කුරුම්බගිඩිය අතරන් වටින්නේ නැත්තමයි. කුරුම්බගිඩිය නම් කපාගෙන බොණ්ඩ හරි පුළුවන් නේද? දැන් ඕම් පිපාසයෙන් පීඩිත වෙලා මිනිහෙන් මැරෙන්න හදනවා. ඒ මිනිහට ගෙනත් දෙනවා රත්තරන් ගොඩක්. මොකක්ද ඇති වෙන්නේ? කුරුම්බගිඩියක් ගෙනත් දුන්නොත් ඊට වඩා හොඳයි නේද? පිපාසයෙන් පීඩිත වෙලා ඉන්න මිනිහෙකුට රත්තරන්ද වටින්නේ කුරුම් බරද? ඔය රත්තරන් ලොකුවට හිතාගෙන ඉන්න කට්ටිය නේ රත්තරන් අයියේ යමල්ලිය කී කියා ඉන්නේ. තේරුණාද? බුද්ධිමත් අම්මේ, බුද්ධිමත් තාත්තේ, බුද්ධිමත් අයියේ, බුද්ධිමත් අක්කේ, බුද්ධිමත් නංගියේ, බුද්ධිමත් පුතේ, බුද්ධිමත් දුවේ. හොඳයි නේද? රත්තරන් වලට ඉතින් අපි උපහාර ගන්නත් රත්තරන් අම්මේ කියනට හරි සන්තෝෂයි. බොරු නෑ කියන්නේ ඒකයි සන්තෝෂය. රත්තරන් අම්මා තාත්තා කෙනෙක් හොයාගත්තොත් එහෙම සෑහෙන දුරට සල්ලි හම්බ කරන්න පුළුවන්. ඇයි ඉතින් පිට කරන්නේත් රත්තරන්නේ. නේද? <laughs> ආනිකයි தත්වේ. හ්ම්. ඉතින් මේ දැන් අපි අපි බලන්න යන්න ඕනේ මේක මොකද්ද කියලා මෙච්චර දුක් විඳිනවා නම් ඈ කොච්චර දුක් විඳක් කමන්නේ මේක රත්තරන් ගොඩක් නන් නේද කමන්නේ නේද කොච්චර දුක් විඳක් වටිනා දෙයක් නම් සුවඳ හමනවන දුක් විඳතර කමන්නේ නේද බලමුද මොනවද මේකේ තියෙන්නේ කියලා එහෙමනම් දැන් අපි රූපේ නිසා විඳින දුක් දැක්කා දැන් අපි යන්න ඕනේ කය කියන්නේ කුමක්ද කියලා හොයාගෙන යන්න ඕනේ. කය නිසා විඳින දුක් දැක්කන නේද? ඉඳගත්ත් දුකයි, හිටගත්ත් දුකයි, කෑවත් දුකයි, නොකෑවත් දුකයි. ඈ? කය නිසා විඳින දුක් දැක්කා අපි. දැන් අපි යන්න ඕනේ කය කියන්නේ කුමක්ද කියලා හොයාගෙන යන්න ඕනේ. කය කියන්නේ කුමක්ද? මම කියන්නම්. හැබැයි පිළිගන්න එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. අසා ගන්න, දරා ගන්න, හිතන්න, විමසන්න. හිතා විමසා බලා තමා තුළින් දැනගන්න. මං කියන්නම් කය කියන්නේ මොකක්ද කියලා. මං දන්නේ හැටියට කය කියලා කියන්නේ කිසිම ප්‍රාණියක් ජීවියක් හැඟීමක් දැනීමක් වින්දනයක් චින්තනයක් නැති අප්‍රාණික අවිඥානික රූපයක් පමණයි. ඕන්න කිව්වා. දැන් ඉතින් පිළිගන්න එපා ඈ. හිතලා බලන්න. මේ ඇත්තද කිව්වේ කියලා. කිසියම් ප්‍රාණියක් ජීවියක් හැඟීමක් දැනීමක් නැති අප්‍රාණික අවිඥානික රූපයක් පමණයි. දැන් මේක හොයාගන්න නම් මොකද කරන්න ඕනේ? සිත ඉවත් වෙලා ගිය කයක් ළඟට යන්න. සිත ඉවත් වෙලා ගිය කයක් ළඟට යන්න. ගිහිල්ලා එකපාරක් ඇස් දෙක අරින්දේ කියලා කියන්න. එකපාරක් කතා කරන්න කියන්නකෝ. ඔය සමහරු කියන්නේ අනේ එකපාරක් කතා කරන්න එකපාරක් ඇස් දෙක ඇරලා මා දිහා බලන්න හැබැයි එකපාරක් ඇස් දෙක ඇරලා බැලුවොත් එහෙම ලේවට ගිහිල්ලා උරේලා මරණයටපත් වෙනවා. බැරි වෙලා හරි මලමිනියක් එකපාරට ඇස් දෙක ඇරියොත් එහෙම අර කිව් එකක් නැරෙන්නේ බය වෙලා. <laughs> ඒ එකපාරක් ඇස් දෙක ඇරලා බලන්න කියන්නේ මොකද දන්නවද? එයා දන්නවා බැරි බව. බැරි බව දන්නන්ද කියන්නේ. තේරුණා නේද? ඇද්ද කරින්නවත් බෑ නේද? ඇඟිල්ලක්වත් උස්සන්න බෑ නේද? බෑ. ඒ මොකද බැරි? හිත ඉවත් වෙලා ගිහිල්ලා නේද? හිත ඉවත් වෙලා ගිහිල්ලා. එහෙනම් මේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කය තුල නෙමෙයි හිත තුල. කය කියන්නේ උපකරණයක් පමණයි. කය කියන්නේ උපකරණයක් පමණයි. මේ කයට හොල්ලන්නවත් බෑ හිතක් නැතුව. එහි බිල්ලම් ගහන්නවත් ඇද්දක අරින්නවත් බෑ. හිත ඉවත් වෙලා ගියාන් පස්සේ මේ කයේ ස්වභාවය මොකද්ද කියලා හිතන්න. කීයක් විතර වටේද? ළඟට වෙලා ඉන්න පුළුවන්ද? පිළිකුල් සාගතයි නේද? ආය උස්මාච විඥානං යදා කායං ජහන්තිමං අපවිද්දෝ තදාසේති නිරත්තං කලින් කරා. ආයුෂයේ ඉවරුණයන් පස්සේ උෂ්ණත්වේ නැතුව යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේක අපවිද්දෝ තදාසේති. මේක පල්ලෙහාට විසික්කලා බිමට විසික්කලා යනවා. නිරත්තන්ව කලින් කරන්නේ. කිසිම වටිනාකමක් නැති සොහොන් පෙනෙල්ලක් වගේ කියලා තියෙන්නේ. කලින්ගර කියලා කියන්නේ සොහොනේ අර පොල් කොට ඉතුරු වෙලා, පික්කිලා ඉතුරු වෙලා තියෙනවනේ. ඔය පොල් කොට අරන් ගිහිල්ලා දරට ගන්නවද? දරට ගන්නෙ නෑ නේද? කිසිම වැඩකට නෑ නේද? දර කැල්ලත් අරන්ව හටින්නේ නෑ නේද? ආන් ඒවයි තමයි මේ ශරීරය. ආය උස්මාට විඥානං යදාකායන් ජහන්ති මං. ආයසේ තියෙනකන් උස්නේ තියෙනවා. ඊට පස්සේ උස්නේ නැති වුණාන් පස්සේ විඥානේ හිත මේක අත්හැරලා යනවා යන්න. ඊට පස්සේ මේක පැත්තකට විසික් වෙලා යනවා සොහොන් පෙනිලක් වගේ. කිසිම වැඩකට ප්‍රයෝජනයකට ගන්න බෑ. ඊළඟට ළඟ ඉන්නත් බෑ බයයි. තේරුණා නේද? හිතත් එක්කලා තියෙනකන් නම් ගන්නක් නෑ ඔහේ ඉන්නව නේද? බැරි වෙලා හරි රෑ හිත ඉවත් වෙලා ගියොත් තොර ඇරගෙන එළියට පනි හරි භයානකයි අප්පා කොයි වෙලාවෙයි අයිත් දන්නේ නැහැ නේද කොයි වෙලාවෙයි අයිත් දන්නේ නැහැ නේද <laughs> අසුබයි අසුබයි කියන්නේ ඒකයි හිත තියෙනකන් ප්‍රශ්නයක් නැහැ ඈ හිත ඉවත්ලා ගියොත් එහෙම කොච්චර ආදරණීය දරුවෙක් ළඟටවත් ආදරණීය භාර්යාව ළඟටවත් ස්වාමි පුත්‍රයා ළඟටවත් යන්න බෑ නේද ආ මේකයි. ඉතින් මේක විකුණ ගන්න දෙයක්වත් නෑ මොකවත්. විකුණ ගන්න දෙයක්වත් නෑ. වැඩකට ගන්න දෙයක්වත් නෑ. අප්‍රාණික අවිඥානික රූපයක් පමණයි. තනකොළ ගහකට තරම් ප්‍රාණයක් නෑ ඔබට. තනකොළ ගහක් නම් මරන්න පුළුවන් නේද? නමුත් මේ මැරිච්ච මලකුණක මරන්න දෙයක් තියනවාද? නෑ නේද? මෙන්න කය පිළිබඳව දැන් මේ කට්ටිය පරීක්ෂණයක් කරලා දැනගත්තා. මොකද්ද මේ කය කියන්නේ දැන් කියන්න බලන්න. අප්‍රාණික අවිඥානික මේ චින්තනයක් වින්දනයක් නැති රූපයක් පමණයි. දැන් මේ පරීක්ෂණය තුළින් කය කියන්නේ කුමක්ද කියලා පිළිගත්තද දැනගත්තද? කය කියන්නේ රූපයක් පමණයි කිසිම ප්‍රාණියක් ජීවයක් නැහැ කියලා පිළිගත්තා මේ දැනගත්තා නේද? ආන් ඒක තමයි පච්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේ. මේක ප්‍රායෝගිකත්වයේ තුලින් තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. ඒතර කය කියන්නේ මොකද්ද? රූපයක් පමණයි. කිසියම් ප්‍රාණියක්, ජීවියක්, හැඟීමක්, දැනීමක් නැති අප්‍රාණික තනකොළ ගහකට තරම්වත් ප්‍රාණියක් නැති රූපයක් පමණයි. මේ පොල් ගහකට නම් ප්‍රාණියක් තියෙනවා, පොල් ගහක් මරන්න පුළුවන්. පොල් ගහකට මල කඳක් දාලා තියෙනවා. ඕක මරන්න පුළුවන්ද? මරන්න දෙයක් තියනවද? නැහැ. එතකොට මලකඩ පොල් ගහ කරන්නවත් වටින්නේ නැහැ නේද? ආන් ඒකනේ. ආන් ඒ වගේ හිතන්න පටන් ගන්න කය ගැන. එතකොට කය කියන්නේ රූපයක් පමණයි. ඊළඟට අපි යන්න ඕනේ රූප කියන්නේ කුමක්ද කියලා හොයාගෙන යන්න ඕනේ. රූප කියන්නේ කුමක්ද? ඉඳුරන්ට ගොදුරවන්නේ රූපයයි. ඉඳුරන්ට ගොදුරවන්නේ රූපයයි. ඉඳුරන් කියන්නේ මේ තියෙන ඇහැ, කන, නාසය, දිව, කය, මන. ඉදරන් හයක් තියෙනවා. ගොදුරු වෙනවා කියන්නේ අරමුණු වෙනවා කියන එකයි. අරමුණු වෙනවා. එතකොට ඉදරන්ට අරමුණු වෙන්න නම් එතන රූපයක් සකස් වෙන්න ඕනේ. එතකොට මේ රූප සකස් වෙන්නේ කෙසේද කියන එකයි දැන් අපි හොයාගෙන යන්නේ. ඉදරන්ට අරමුණු වෙන්නේ රූපනේ. රූප සකස් වෙන්නේ කොහොමද? මේ ලෝකය ගැන කතා කරනකොට ස්වභාව ධර්මය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. මේ ස්වභාව ධර්මය කොටස් 6කට බෙදනවා. ස්වභාව ධර්මය. තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමායන ස්වභාවය. මේ ස්වභාව ශක්ති මේවට කියන්නේ ඇලෙන ස්වභාවය කියන්නේ තද ස්වභාවය නෑ. ඇලෙන ස්වභාවය කියන්නේ දියර ස්වභාවය. වැగిරෙන ස්වභාවය. එතකොට තද ස්වභාවය කියන එක දන්නවනේ. ඒක රූපයක් නෙමෙයි තද ස්වභාවය කියන්නේ රූපයක් නෙමෙයි නාමයක් නෙමෙයි. ස්වභාව ධර්මයක් පමණයි. මෙන්න මේ ස්වභාව ධර්ම හතර එකට එකතු වෙලාමයි තියෙන්නේ කවදාවත් වෙන් කරන්නත් බෑ වෙන් වෙන්නේ නැහැ. ඕවට ඉතින් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අපි භාවිතා කරනවා. මෙතන තියෙන්නේ මොකද්ද? තද ස්වභාවයයි, ඇලෙන ස්වභාවයයි, උණුසුම් ස්වභාවයයි, හමා යන ස්වභාවයයි. මේ ස්වභාව ධර්ම හතර මේවට ධාතු කියලත් කියනවා, ස්වභාව ශක්ති කියලත් කියනවා, සුද්ධ ධම්ම කියලත් කියනවා. මේ සුද්ධ ධම්ම හතර මොනවා කළවත් වෙන් කරන්න බෑ. එකට එකතු වෙලාමයි තියෙන්නේ. මේක හිතා ගන්නකො සුද්ධ ධම්ම කියලා. මේ හතර වෙන් කරන්න බෑ කවදාවත්. එකට එකතු වෙලා තියෙන්නේ. ආන්නේ එකට එකතු වෙලා තියනවා කියන එක නෙමෙයි පවතිනවා කියන එකයි තියෙන්නේ. එකට එකතු වෙලා පවතිනවා. පවතිනවා කියලා කියන්නේ චලනය වෙනවා කියන එකයි. වේගය, ප්‍රවර්තනය. ඈ භ්‍රමණය පවතිනවා කියන වචනේ ඒකයි. ඒතර සුද්ධ ධම්මා පවත්තන්ති සුද්ධ ධර්මයෝ පවතිනවා. කොහොමද පවතින්නේ? සුද්ධ ධර්ම හතරක් එකට එකතු වෙලා පවතිනවා. පවතිනවා කියන්නේ අනිත්‍යයි කියන එක, වේගයක් කියන එක. ආන්ගේ සුද්ධ ධර්ම හතරක් එකට එකතු වෙලා තියෙන තැන තමයි ඉඳුරන්ට ගෝචර වෙන්නේ. දැන් විඥාන ධාතුව විඥාන ධාතුව කියන්නේ අපි ඕකට දාමු සාමාන්‍ය නමක් විඥාණයට හඳුනා ගැනීමේ ස්වභාවය කියලා දාමුකෝ. හඳුනා ගැනීමේ ස්වභාවය. ඊළඟට හිස් ස්වභාවය. මේ ස්වභාව ශක්ති 6 ගැන මම මේ කතා කළේ. මේවා ස්වභාව ධර්ම. තද ස්වභාවය, තද ස්වභාවය කියන්නේ රූපයක් නෙමෙයි. තද ස්වභාවය කියන්නේ ස්වභාවයක් විතරයි. තද ස්වභාවය. ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමායන ස්වභාවය. මෙතන ස්වභාව ධර්ම හතරක් එකට එකතු වෙලා තියෙන්නේ. එකට වෙලා පවතිනවා. වේගවත් වෙලා තියෙන්නේ. ඊළඟට විඥාන ධාතුව කියලා කියන්නේ හඳුනා ගැනීමේ ස්වභාවය. ඊළඟට හිස් ස්වභාවය. තේරුණේ? මෙන්න මේ ස්වභාව ශක්ති හතරක් එකට එකතු වෙලා පැවැත්මට කියනවා රූප කියලා. හතරක් එකට එකතු වෙලා තියෙන නිසා තමයි ග්‍රහණය කරන්න පුළුවන් අපිට ඒවා. අල්ලන්න පුළුවන්. දැන් මේ ඔය උස්සන්න පුළුවන් බිමෙන් තියන්න පුළුවන් හතරක් එකට එකතු වෙලා තියෙන්නේ එතකොට මේක එකතු වෙලා වේගවත් වෙලා තියෙන්නේ වේගවත් වෙලා කියන්නේ පවතිනවා කියන එක සුද්ධ ධම්මා පවත්තන්තය කියන්නේ මේ මේ වේගවත් වීමේ බලවත් බව නිසා දැඩි විදියට වේගවත් වෙලා තියෙන නිසා අප රූප ඇත කියන මතයේ පිහිටාගෙන ඉන්නවා වේගවත් වුණාන් පස්සේ ඇත කියන මතේ පිටන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් මම කියන්නම්. හොඳ උදාහරණයක්. මේ විදුලි බල්බයක් දිහා බලන්න සාමාන්‍ය ඇහෙන් බලන්න ඔය කට්ටියට පේනවා මේක විදුලි බල්බේ පත්තු වෙනවා කියලා පේනවා. පත්තු වෙමින් තියෙනවා කියලා පේනවා නේද? බලන්නකො ඔය පේන්නේ පත්තු වෙනවා පත්තු වෙමින් තියෙනවා මේක නේද? දැන් විද්‍යාවෙන් බලන්න ඔක දිහා විද්‍යාවෙන් බලනකොට පේනවා මේ විදුලි ධාරාව කියන එක ගලාගෙන එන්නේ නැහැ. මේක කැඩි කැඩි එන්නේ. ධන ඍණ වශයෙන් කැඩි කැඩි එන්නේ. මේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගිය ළමයි කවක දන්නවා විදුලි බලපෑ පිළිබඳව. කැඩි කැඩි එන්නේ. තප්පරයකට 50 සැරයක් ඕක කැඩෙනවා. හන්දි වෙනවා, කැඩෙනවා, හන්දි වෙනවා, කැඩෙනවා, හන්දි වෙනවා. එතකොට මේ විදුලි බල්බය තප්පරයකට 50 සැරයක් නිමිනවපත් වෙනවා, නිමිනවපත් වෙනවා. ආන්නේ වේගයේ වැඩි නිසා අප මේක දැල් වෙමින් ඇත කියන මතේ පිටගෙන ඉන්නවා. දැල් වෙමින් ඇත. පත් වෙනා තියෙනවා. ඇයි එහෙම හිතන්නේ? වේගය වැඩි නිසා. දැන් ඕකේ ප්‍රමාණය 10ට වඩා පල්ලෙහාට දැම්මොත් නිමිනාපත් වෙනවා පේනවා. ඒකේ වේගය 10ට පල්ලෙහා දැම්මොත් එහෙම. 10 ඉක්මවලා ගිය හැටි පේන්නතු යනවා. තේරුණා නේද? දැන් විදුලි බල්බය පිළිබඳව විද්‍යාඥයෙකුට කියන්න විද්‍යාවෙන් බලලා මේ විදුලි බල්බය පිළිබඳව වார்த்தාවක් දෙන්නේ කියන්න. ඒ විද්‍යාඥයා විද්‍යාවෙන් බලනවා. බලලා ඉවරලා කියනවා මෙතන විදුලි ධාරාව ගලාගෙන ඉන්නේ නැහැ. මේක මේ විදිහට ඔය විදිහට ඔය විදිහට ගමන් කරන්නේ. ධන ඍණ ධන ඍණ ධන ඍණ වශයෙන් යන්නේ ඔය විදිහට. විදුලිය යන්නේ මේ විදිහට. එතකොට මේක ධනයි ඍණයි මැදගත වෙනකොට නෝට් එකට යන්න ඕනේ. නෝට් එකට යනකොටම ධන පැත්තට යනකොටපත් වෙනවා ඍණ පැත්තට යනකොට නෙමෙනවා. ආන් ඒතර විද්‍යාඥයා කියනවා මේ විදුලි බල්බේ නිමිනවපත් වෙනවා නිමිනවපත් වෙනවා කියලා අපිට කියනවා. ආලෝකය ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ආලෝකයක් කියනවා. අන්ධකාරය ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව මේ විද්‍යා වර්තාව. ඒ විද්‍යා වර්තාව. ඒ විද්‍යාඥයාටම කියන්න ඔයාගේ විද්‍යාය පැත්තකින් තියලා පියවියෙන් බලලා වார்த்தාවක් දෙන්නේ කියන්න බලන්න. ඒ විද්‍යාඥයා කියයි ස්විච් එක ඕෆ් කරනකම් මේකපත් වෙනවා කියයි. ඒ විද්‍යාඥයන් කියන්නේ වෙනේ කියන්නේ නෙමෙයි. ඒ පියවියෙන් බලලා කියන්නේ. විද්‍යාවෙන් බලලා කියන්නේ අර වார்த்தාව. දැන් අපි ගරු කොට සලකන්නේ කොයි වார்த்தාවද? ඈ? පියවියෙන් බලන වார்த்தාව? විද්‍යාව වර්තාව අපි ගරුකොට සලකනවා නේද? ඒක තමයි ඇත්ත. අරක බොරුවක්. අරක දිගටමපත් වෙනවා කියන එක බොරුවක් ඒක මුලාවක් විතරයි. ඒ මුලාවටපත් වෙලා තියෙන්නේ වේගය වැඩි නිසා. ඕකේ වේගය 10න් පල්ලෙහාට ගත්තොත් එහෙම අපි මුලා වෙන්නේ නැහැ. අපිට පේනව නෙමෙනවපත් වෙනවා. වේගය 10න් පල්ලෙහාට දාගන්න බලන්න. පේනවා. 10න් ඉහළට නැගලා ගියහරි පේන්නේ නැහැ. 50 සැරයක් තප්පරයට ඕක නෙමෙනවපත් වෙනවා. තේරුණා නේද? ඒතර ප්‍රඥාවෙන් තමයි මේව දකින්න ඕනේ. ඒතර මේ රූප කියලා කියන්නේ මොකද්ද? ඉඳුරන්ට ගොදුරවන්නේ රූපයයි. ඔන්න එතනින් අපි පටන් ගන්න ඕනේ. ඉඳුරන්ට ගොදුරවන්නේ රූපයයි. ඉඳුරන්ට ගොදුරවන්නේ ශක්තියින් සමෝහයක් එකට එකතු වුණ තැන. මොනවද ඒ ශක්ති සමෝහය? තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමා යන ස්වභාවය. මේ මේ ස්වභාව ධර්ම හතර එකට එකතු වෙලා පවතිනවා. පවතිනවා කියන්නේ වේගවත් වෙලා කියන එකයි. ආන්නේ වේගය නිසා අපි රූප ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. රූප ඇත මේ තියෙන්නේ. මේක ඇත කියන මතේ පිහිටගෙන ඉන්නවා. ඒ ඇත කියන මතය ආවේ කොහෙන්ද? වේගය නිසා. ඔය පැරණි උපමා තියෙන්නේ ගිනි පෙරෙල්ලක් අරගෙන වේගවත් කරන්න බලන්න මෙහෙ වේගවත් කරන්න. ගිනි පෙරෙල්ලක් පේන්නේ නැහැ අපිට පේන්නේ මොකද්ද? ගිනි වලල්ලක්. ඒක බොරුවක්. ගිනි වලල්ලක් නෑ එතන. එතන තියෙන ගිනි පෙරෙල්ලක් වේගවත් වෙලා. ආන්ගේ වේගවත් වීම නිසා තමයි මේ ලෝකයේ යම් යම් දේවල් ඇත කියන මතේ පිහිටගෙන ඉන්නේ. නිට්ටයයි කියන මතේ පිහිටනවා ඊට පස්සේ. ඊට පස්සේ තමයි මේවට ඇලෙන්න ගැටෙන්නේ. නිට්ටයයි කියන මතේ නිසා. එතකොට මේ රූප කියලා කියන්නේ මොකද්ද? ස්වභාව ශක්තියින් ස්වභාව ධර්ම හතරක් එකට එකතු වෙලා පවතිනවා. ආන් ඒකයි රූප කියලා කියන්නේ. එතකොට මෙයා ප්‍රඥාවෙන් තමයි බලන්න ඕනේ. සබ්බේ සංඛාරා කියන්නේත් ඔය අටගත්ත දේවල් නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. යදා පඤ්ඤාය පස්සති. දැන් මේ රූපයන්ගේ වේගයේ භ්‍රමණය චලනය කියන එක ভাইබ්‍රේෂන් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් ඔකට ভাইබ්‍රේට් කියලා කියන්නේ මෝෂන් කියන්නේ මේක අද නූතන විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා අද ඒක ප්‍රකාශ කරලා තියෙන්නේ 10 22 පාරක් වැඩි කරන්න කියලා තියෙනවා එතකොට 1.23ක් එනවා 10ට 22ක් දාන්නකො 10න් වැඩි කරන එක එක බිඳුවනේ වැඩි වෙන්නේ 1.23ක් එනවා. අන්න තප්පරයකට වේගය. මේ රූපකලාප වල වේගය නූතන විද්‍යාඥයෝ දැන් හොයාගෙන තියෙන්නේ ඒක. තේරුණා නේද? අ 1.23ක වේගයෙන් මේක ভাইබ්‍රේට් වෙනවා. මේ රූප. පරමාණුවටත් එහා ගිහිල්ලා හොයාගෙන තියෙන්නේ ඒක. සියුම් උපකරණ වලින් බලලා තියෙනවා ඒ කට්ටිය. ආන් මේ වෙලාවේ තමයි නූතන විද්‍යාඥයෝ ප්‍රකාශ කරලා තියෙනවා ලෝකෙ හිටිය මහා විද්‍යාඥය බුදුහාමුදුරුවෝ කියලා. උන්වහන්සේ මහා ප්‍රඥාවෙන් දැක්ක මේක. මේගොල්ල උපකරණ වලින් දැක්කේ. මේ වார்த்தාව බුදුහාරවන්න ගිහින් කිව්වොත් විද්‍යාඥයන්ට බැනුම් අහන්න යන්නේ මෝඩ විද්‍යාඥයෝ ඔකට කාල සීමාවක් දාන්න එපා කියයි. මේගොල්ල තප්පරයකට නදාලා තියෙන්නේ කාල සීමාවක් දාන්න එපා කියයි. මේක සීමාවක් නෑ පින්නතුනි මේ වේගය කියන එක. තේරුණා නේද? ඒක ප්‍රඥාවෙන්මයි දකින්න ඕනේ. යදා පඤ්ඤාය පස්සති. ඒතරේ රූපස්කන්ධය පිළිබඳව පොඩ්ඩක් මම මේ කියලා දුන්නේ ධාතු මනසිකාරය කියලා කතා කරන්නේ මේකයි. මේ ධාතු මනසිකාරය පිළිබඳව ලබන සෙනසුරාදට දීර්ඝ විස්තරයක් කරනවා. ධාතු මනසිකාරය තමයි අරිහත් මාර්ගයේ වඩන පුද්ගලයන්ට බලන්න කියලා කියන්නේ. රූපස්කන්ධ විභාගය. ධාතු මනසිකාරය. මේක ප්‍රඥාවෙන් දැක්ක හැටි මේ රූප සියල්ලක්ම අයින් වෙලා යනවා. අල්ලන්න බැරුව යනවා. නිරුද්ධ වෙනවා. මේක වේගයෙන් වේගය දැක්ක හැටියේ කිසිම රූපයක් අල්ලන්න බැරුව යනවා. රූප කියලා කියන්නේ සංඥා. මේ තියෙන්නේ අර වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ඔක්කොම සංඥා වලට යන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ රූපස්කන්ධයාගේ වේගය දැක්ක හැටියේ සියලුම සංඥා නිරුද්ධ වෙනවා. අන්න සංඥා වේදිත නිරෝධය කියන්නේ ඔන්න ඔතන. ඒ කියන්නේ අරිහත් ඵලය. සංඥාවන් විඳවා ගැනීම නිරුද්ධ වෙනවා. වේදිතේ නිරුද්ධ වෙනවා. ඔවා විඳවන්නේ ඇත කියන මතේ පිහිටගෙන. විඳවනවා කියන්නේ ඇලෙනවා ගැටෙනවනේ. මේක ඇත කියන මතේ පිහිටගත්ත හැටියේ මේ ප්‍රිය රූප අප්‍රිය රූප කියලා කොටස් දෙකක් තියෙනවා රූපවල. ප්‍රියයකට ඇලෙනවා අප්‍රියයකට ගැටෙනවා. තේරුණේ? ඕනෙම රූපයක ප්‍රිය අප්‍රිය කියලා කොටස් දෙකක් තියෙනවා. නැත්තේ නැහැ. දැන් අපිට පේන්නේ ලස්සනේවා තියෙනවා අවලස්සනේවා තියෙනවා නේද? දුර්ගන්ධහමන රූප තියෙනවා සුගන්ධහන රූප තියෙනවා. ඒවා ස්වභාව ධර්මයක් ඒ දුර්ගන්ධයේ සුගන්ධය කියන එක. ඉතින් මේක ඇත්ත කියන මතේ පිටප හැටියෙන් මොකද වෙන්නේ? සුගන්ධයට ඇලෙනවා දුර්ගන්ධයට ගැටෙනවා. ලස්සන දෙයට ඇලෙනවා අවලස්සන දෙයට ගැටෙනවා. අන්න තණ්හාවට ගියා. වින්දනයට යනවා කියන්නේ ඒකයි. විඳවනවා කියලා කියන්නේ. විඳවන්නේමක් නිසාද? මේකේ යථාර්ථයේ වේගය දැක්කේ නැති නිසා විඳවනවා. වේගය දැක්කා කියන්නේ විද්‍යාව. විද්‍යාව ඇති වුණ හැටි වින්දනය ඉවරයි. වින්දනය කියන්නේ තණ්හාවනේ. තණ්හාව ඉවරයි කියලා කියන්නේ ඉතින් ඉවරයි ඉතින්. තේරුණේ? ඉතින් රූපස්කන්ධ විභාගය පිළිබඳව දේශනා කරන්න මට දැන් වෙලාවක් නැහැ. මේකට සෑහෙන වෙලාවක් යනවා. පරිපූර්ණ විස්තරයක් මේ රූපස්කන්ධ විභාගය පිළිබඳව කරනවා. ධාතු මනසිකාරය කියන්නේ ඒකයි. ඊට පස්සේ ධාතු මනසිකාරය ඉවර වෙලා තමයි පටික්කුල මනසිකාරයට යන්නේ. කය කෑලි කෑලි වලට ගලවලා බලන්න ඕනේ. ඒතර කය කියන්නේ මොකද්ද? රූපයක් පමණයි නේද? කිසිම ප්‍රාණියක් ජීවියක් හැඟීමක් දැනීමක් නැහැ. රූපයක් කියලා කියන්නේ ධාතු හතරක සංකලනයක්. ස්වභාව ධර්ම හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා පවතිනවා. අනිත්‍යයි. දුකයි. දුකයි කියන්නේ මේ ප්‍රිය රූප, අප්‍රිය රූප කියලා දෙකක් තියෙනවනේ. ප්‍රිය රූපය නැති වෙනකොට දුකයි, අප්‍රිය රූපය ඇති වෙනකොට දුකයි. අනිත්‍යයි දුකයි. ඒතකොට මේවා අපි කියන දේ අහන්නේ නැහැ කිසිම රූපයක්. ඇති වෙනකොටම නැති වෙනවා නම් කියන දේ අහන්නේ නැහැ නේද? අනාත්මයි. එහෙනම් මේ සියලුම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක විතරක් දැනට හිතාගෙන ගෙවල් වලට යන්න අනිත් දවසේ රූපස්කන්ධය පිළිබඳව සෑහෙන දුරට අපි කතා කරමු ධාතු මනසිකාරය.